අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි මේ භයානක කොරෝනා ව්‍යසනය මේ ලෝකයේ පැතිරුණු මේ වගේ කාලයක අපිට මේ පංචස්කන්ධ ධර්මය කොච්චර දුකක්ද කියලා වෙනදටත් වඩා හොඳටම ප්‍රකට වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා පංචස්කන්ධ ධර්මය කියන්නේ ඇත්තට මේ වගේ ස්වභාවයක් අපේ සසර ජීවිතේ වරින් වර වරින් වර මේකේ සැබෑ තතු පෙන්නනවා. මේකේ සැබෑ තතු පෙන්නද්දිත් අපි ඒකේ සැබෑ තතු තේරුම් ගන්නතුව මම්මුලා වෙලා හිටියොත් අපි නැවත නැවත නැවත නැවත පංචපාදානස්කන්ධම ලැබෙන සසර ගමනකටම වැටෙනවා. ඒ නිසා මේ පංචපාදානස්කන්ධ ධර්ම අපට පෙන්නන මේ දුක්ඛිත ස්වභාවයන් හොඳට අපි ග්‍රහණය කරගන්න ඕනේ. බාහිර යම්කිසි රූපස්කන්ධයක් යම් දුක්ඛිත ස්වභාවයක් අත්දකිනවා නම් ඒ දේ Tamanට කොයියම් වෙලාවක හරි වෙන ස්වභාවයක් තියෙනවා. ඒක මේ භවයේ නොඋනත් වෙන භවයක හරි වෙන්න පුළුවන්. මේ භවයේ කොරෝනා ව්‍යසනයෙන් ගැලවුණා කියලා අපිට උද්දාමයටපත් වෙන්න බෑ. ඉදිරි භවයකදී මීට එහා ගිය වසංගත රෝගී තත්යකට අපි අහු වෙන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ තිබිලා තියෙන අභිඝාතක කියලා මේ වගේම වසංගත තත්යක්. ඊළඟට ආසන්න කාලෙක ඉබෝලා කියලා සංගතයක් පැතුරුණා. ඊට කලින් අර කළු මරණය කියලා මිලියන ගාණක් මේ ලෝකයේ තුල මිය ගියපු මිලියන 100 ගණනක් මියන්නට යදුණු භයානක වසංගතයක් පැතිරලා තියෙනවා. දැන් අපි කොරෝනා වසංගතයට මුහුණ දෙනවා. ඉතින් අර ඉබෝලා හරි කලින් හරි යම්කිසි වසංගතයකට ගොදුරු වෙලා සමහර අය මිය යද්දී සමහර අය බේරුණා. එයාලා සතුටු වෙන්නේ නැති අපි නම් යන්තම් ගැලවුණා කියලා. හැබැයි එයාලම නැවත මේ කාලය තුල ඉපදිලා මේ වර්තමාන කාලය තුල මේ භයානක ව්‍යසනයේ ගොදුරක් වෙලා ඒ ගොදුරට පත්තල දුක් විඳිනවා වෙන්න පුළුවන්. අතීතයේ යම්කිසි වසංගතයකට ගොදුරු ගොදුරු නොවි බේරුණු අය මේ කාලය තුල මේ මනුෂ්‍ය ජීවිතේ ඉපදිලා මේව සංගතතර ගොදුරු වෙලා බොහෝ දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒකයි අපි සිහිපත් කළේ අපිට මේ වසංගත බාහිර ලෝකයේ යම් කිසි කෙනෙක් මොකද මොනවා හරි කායික දුකක් රූපස්කන්ධය ඇසුරු කරගෙන අත්දකිද්දී අපි හැමතිස්සෙම හිතනවන මේ වැඩේ කොයි වෙලේක හරි මටත් පත්තු පත්තු වෙන්න පුළුවන් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි තේරුම් ගන්න ඕන. ඒකයි සිහිපත් කළේ මේ පංච පාදානස්කන්ධ ධර්මයේ වරින් වර වරින් වර එයාගේ සැබෑ ගති පෙන්වනවා. ඒ සැබෑ ගති පෙන්වද්දී අපි ඒවා හරියටම තේරුම් ගන්න ඕනේ. හරියටම තේරුම් අරගෙන මේ පංච උපාදානස්කන්ධ ධර්මයෙන් ගැලවෙන්නට හේතු වෙන මාර්ගය පුරුදු පුහුණු කරන්න ඕනේ. පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් නම් ඒ දුකෙන් ගැලවෙන මාර්ගය මොකන්ද පින්නත්? ආරෂ්ඨාංග මාර්ගයමයි. පංච උපාදාන කියන්නේ රූපස්කන්ධයෙන් ගැලවෙන්න නම් ආරෂ්ඨාංග මාර්ගය වඩන්න ඕන. වේදනා ස්කන්ධයෙන් නිදහස් වෙන්න ආරෂ්ඨාංග මාර්ගය වඩන්න ඕන. සංඥා සංකාර විඥාන ස්කන්ධාදීන් ගැලවෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංග මාර්ගය වඩන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මේ තථාගත බුද්ධ ශාසනයෙන් පිට කිසිම ශාසනයක ආරෂ්ඨාංග මාර්ගයක් නැහැ කියලා. මේ තථාගත බුද්ධ ශාසනය තුලදී විතරමයි ආරෂ්ඨාංග මාර්ගය මාර්ගය මතුවෙන්නේ, මතු කරගන්නේ. ඉතින් මේ වගේ උතුම් ආරෂ්ඨාංග මාර්ගයක් මතුවෙච්ච අවස්ථාවක අපි පුළුවන් තරම් අන්නේ මාර්ගය තුල ඉස්සරහට ගිහිල්ලා මේ බොහෝ දුක් ඇති කරන පංච උපාදානස්කන්ධය. පෞල් ජීවිතක උනත් පින්නති ප්‍රශ්න ඇති වුණාට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ මොනව හරහද? මේ පංච උපාදානස්කන්ධ ධර්ම හරහාමයි. අපි ඒක හැමතිස්සෙම තේරුම් ගන්න ඕන. අපි රැකියාව කළත්, ගෙදර දොරේ වැඩ කටයුතු කළත් ඒ මොන සංසිද්ධියකදී නමුත් දුක් උපදින්නේ පංච උපාදානස්කන්ධ හරහාමයි. මේ ලේ පුටු මේස බිත්ති වලට දුක් නැහැ. ඒවට දුක් නැහැ. දුක් උපදින්නේ මේ මේ රූප ස්කන්ධ ඇසුරු කරගෙනයි. වේදනා ස්කන්ධ ඇසුරු කරගෙනයි. සංඥා ස්කන්ධ ඇසුරු කරගෙනයි. විඥාන ස්කන්ධ ඇසුරු කරගෙනයි. මේ නාම රූප තියෙන තැන තමයි මේ දුක් උපදින්නේ. මේ නාම ධර්මයන්ගෙන් තොර යම් කිසි මේ බාහිර රූපයක් තියෙනවා නම් පුටුවක් මේසයක් බිත්තියක් ඒවායේ දුකක් කියලා දෙයක් නැහැ. ඒව ඇතිව නැතිව යන සංස්කාරයෝ. නමුත් මේ රූප ධර්මත් එක්ක නාම ධර්ම එක තුල යම් පංචපාදානස්කන්ධාරි ධර්ම තියෙනවා නම් ඒ හරහා තමයි සියලුම දුක්. එහෙනම් පෞල් ජීවිතයක උනත් දුක් හට ගන්නකොට දැනෙන්න ඕන මේ පංච උපාදානස්කන්ධ දුකක්මයි. මේ පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් මේ දුක් වලින් ගැලවෙන්න හිතනවනම් මේ දුක් වලින් කවදාද මම නිදහස් වෙන්නේ කියලා හිතනවනම් ආරෂ්ඨාංග මාර්ගෙම වඩන්න ඕනේ. මේ ජීවිතේ නම් අපි දෙන හරිම ආදරෙන් ඉන්නවා කියලා සන්තෝෂ වෙන්න එපා. ඇයි? ඊළඟ ජීවිතේ ලැබෙන පංච උපාදානස්කන්ධ ධර්මයත් එක්ක ගනුදෙනු කරන සමහර අය නිසා මොකද වෙන්නේ? මාරාන්තික දුක් විඳින්න වෙන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අපේ ජීවිතවල මේ පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වෙන්න හේතුන ආරෂ්ඨාංග මාර්ගය තුල හිත පුරුදු කරන්න ඕන. අපි දැන් කතා කළා ඊට කලින් සම්මා දිට්ඨිය ගැන, සම්මා සතිය ගැන කතා කළා. ඊළඟ සම්මා සංකප්ප ගැන කතා කරා. අද දවසේ අපි කාරණා දෙක තුනක් ගැන කතා කරන්න උත්සාහ කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. වචනය යහපත් කර ගැනීම, ක්‍රියාකාරකම් යහපත් කර ගැනීම, ඊළඟට ජීවි පැවැත්ම යහපත් කර ගැනීම. ඇත්තට අපි මේ ගැන කොච්චර මේ ජීවිතේ කතා බහ කරලා තියෙනවද? සම්මා වාචා ගැන කොච්චර ජීවිතේ කතා කරනවද? සම්මා සංකප්පය ගැන කොච්චර කතා කරනවද? සම්මා ආජීවය ගැන කොච්චර කතා කරනවද? නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? මේව ගැන කොච්චර කතා කරා මිත්‍යා වචන කියනවා තාම. මිත්‍යා කර්මාන්ත වෙනවා. මිත්‍යා ආජීව සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට දේශනා කළ ගාථාවක් තියෙනවා. යස්ස අච්ඡාන්ත දුස්සීලං මාළුවා සාල විවුත්තං කරෝති සෝතකත්තානං යතානං ඉච්ඡති දිසෝ කියලා පිනතේ සල්ගස් වෙලාගෙන වැඩෙනවා මාළුවා කියලා වෙලා. මේ සල්ගස් වෙලාගෙන වැඩෙන මේ මාළුවා කියන වැල නිසා මේ ගහට ලැබෙන වතුර ටික නැති වෙනවා ඊළඟට හිරවෙලිය ආදී ප්‍රමාණ ලැබෙන තත්ත්වයකටපත් වෙනවා. ගහේ සාරය උර උරා මේ ගහ හැදෙනවා මාළුවා කියන වැල. එතකොට සල්ගස කියන මේ ගහ හාත්පසින්ම වෙලාගෙන මේ වැඩෙන මාළුවා වැල නිසා සල්ගස මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ කියන පින්නති යමෙක්ගේ ජීවිතය තුළ මිත්‍යා වචන තියෙනවා නම් මිත්‍යා කම්මන්ත තියෙනවා නම් මිත්‍යා ආජීව තියෙනවා අනේ දුස්සීල භාවය විසින් වෙලාගත් ජීවිතේ ඒ දුස්සීල භාවය නිසා විනාශ වෙලා යනවා හරියට සල්ගත ගත වෙලාගත් මාළුවා වැල නිසා සල්ගස විනාශ වෙලා යනවා වගේ සල්ගහ වටේ මාළුවා වැල ටිකෙන් ටික ටිකෙන් ටික තමයි එතෙන්නේ එහෙනම් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි සල්ගහ විනාශ වෙන්නේ. ඒ වගේ මේ මිත්‍යා වචන, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව කියන දුස්සීල භාවයන් කෙනෙකුගේ ජීවිතේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි වෙලා ගන්නෙ. ඒ මට්ටමල ටිකෙන් ටික විනාශ වෙනවා. අන්තිමට ඒ ජීවිතේ ගණ්ඩම බැරි තත්ත්වයකටපත් වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිතේ එකපාරට නෙවෙයි විනාශ වෙන්න පටන් ගත්තේ. අෂ්ට සමාපatti දක්වාම ජීවිතේ ඉහළට ගත්තා. ඉස්සෙල්ලාම අදහසක් ආවා මේ සංඝ පිරිස බුදුන් වහන්සේ වගේ මම පාලනය කරන්න ඕන කියලා. ධානය ටික බිඳුවටම බැස්සා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අභිභා යන්නට කටයුතු කරද්දී මේ විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රාවකයන්ගේ හිතේ තමන් ගැන පැහැදිලිව වැඩ කරගන්න කරපු කටයුතු වලට බුදුන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන විදියේ අනුග්‍රහයක් නැති වෙන නිසා හරියට කේන්තියෙන් හිටියේ. ඒ කේන්තියෙන් විවිධ අසාධාරණකම් කළා බුදුන් වහන්සේට. ඒ දුස්සීලභාවය තුල බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ටිකෙන් ටික තමයි මේ දුස්සීලභාවය වෙලා ගත්තේ. මිත්‍යා වචන වලින් බුදුන් වහන්සේට ගරහනවා. මිත්‍යා කම්මන්ත නැත්තම් වැරදි ක්‍රියාකාරකම් තුලින් බුදුන් වහන්සේට හානි කරන්න හදනවා. ඒ වගේම මිත්‍යා ආජීවයෙන් ජීවිතය අරගෙන යන්න පටන් ගත්තා. අර සල් ගහ ටිකෙන් ටික ටිකෙන් ටික අර මාළුවා වැල විසින් වෙලාගෙන වෙලාගෙන වෙලාගෙන අන්තිමට නැත්තරම නැති කළ දැම්මා වගේ. ඒ මිත්‍යා ශීලයන් නිසා මොකද උනේ? දේවදත්ත ස්වාමීන් වහන්සේ විනාශුණා කියන්නේ ආයි බුදුන් වහන්සේට ගොඩ ගන්න බැරි වුණා. බලන්න අපි එතෙන්ට වැටෙන්න නරකයි. මිත්‍යා ශීලාදිය තුලින් වෙලාගත් ජීවිතයක් වුණත් එක තැනක් එනවා එතනදී ගොඩ ගන්න බෑ අපිට. අපි හිතමු යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මත් එක්ක තාත්තත් එක්ක අම්මගෙන් තාත්තගෙන් වෙන යම් යම් අඩුපාඩු හැමුවේ ව්‍යාපාදයේ ඇති කරගෙන කෙනෙහිලිකම් කර කර පලි ගනිමින් කටයුතු කරනවා. අර ආසන්න කාලේ අර අපිට දකින්න ලැබුණ එක කාන්තාවක් තමන්ගේ තාත්තට ඉදලකින් දකොද ගහනවා. ඉදලකින් ගහ ගහ එලවන්නේ. ඉතින් අන්න ඒ ඒ කියන්නේ මේ මිත්‍යා සීල විසින් වෙලාගත් ජීවිත. එතකොට මොකද වෙන්නේ? කෙනෙහිලිකම් කරනවා අර විදිහට ගහනවා, බයිනවා. මෙහෙම ඉතින් එක දිගට එක දිගට අම්මත් එක්ක තාත්තත් එක්ක හැපි හැපි ගිහිල්ලා එක මොහොතක මොකද වෙන්නේ? අතුලාන්තයේ අම්ම ගැන තාත්තා ගැන ඇති වෙන වෛරයට එහෙම දෙයක් තියෙනවා පින්නත් දැන් ඒකත් පොඩ්ඩක් කතා කරන්න ඕන දැන් මේ හිතේ උපදින වෛරය කියන හැඟීම තියෙනවානේ ඒ වෛරය අපි කියනනේ මේ වෛරය පිරිමහ ගැනීම කියලා වචනයක් ඒ වෛරය පිරිමහ ගන්නවා කියලා කියන්නේ පින්නත්නි දැන් ව්‍යාපාදයක් එමත් වෛරයක් හිතේ ආවට පස්සේ ඒ වෛරයට මේ يعني ඒ වෛරය සංසිඳුව ගන්නට ඒ අදාළ වස්තුව භාවිතා කරන වෛරය විසින් දැන් යමෙක් ගැන යමක් ගැන වෛරය ඇතුණාට පස්සේ ඒ වෛරය විසින්ම වෛරය සංසිඳුවා ගන්න ඒ වස්තුව පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මේ ජංගම දුරකථන ගමු. දැන් ජංගම දුරකථනේ භාවිතා කරද්දී අපි හිතමු දැන් මේ ගොඩාක් කැමති වැඩසටහනක් බලනකොට මොකද වෙන්නේ මේකේ මේ සිග්නල් මදි. කියන්නේ මේ වැඩසටහන හරියට බලා ගන්න බෑ. සමහර අය මොකද කරන්නේ? ඒ ඇති වෙන ඒ දැන් තරහයි දැන් ෆෝන් එකත් ෆෝන් එකත් එක දැන් කේන්තිය. එතකොට මේ කේන්තිය පරිමහා ගන්නලා ෆෝන් එකට වද දෙනවා. එක විසිකරන පැත්තකට මේ සුදු දහල යනවා, තද කරනවා. එහෙම අර දැන් තව දෙයක් ගන්නමු දැන් අපි හිතමු ඔන්න දැන් ගෙදරක මේ පිරිමි දරුවෙක් අපි හිතමු ඔන්න මේ ගමනක් ගිහිල්ලා එනවා. හරි වතුර තිබහයි. හැමදාම මේසෙ උඩ මේ වතුර ගුරුලේත්තුවක් වගේක් තියෙනවා වීදුරු හරි මැටි හරි නැත්නම් මේ අපි වතුර පෝච්චියක් හරි තියෙනවා කියලා ගෙදරට වතුර බොන්න දැන් මෙයා මේ නිරන්තරයෙන්ම කේන්ති යන ස්වභාවික චරිතය මෙයා ඉතින් දැන් ගෙදර ඇවිල්ලා ඇවිල්ලා මේකෙන් මේකෙන් ඇවිල්ලා වතුර කබ්බන පෝච්චි උස්සනවා වතුර නැහැ කියම මොකද කරන්නේ පෝච්චිය ගහනවා මේසේ ඒ කියන්නේ අපේ ජීවිතේ ස්වභාවයක් තියෙනවා මේ යමක් ගැන යමෙක් ගැන ව්‍යාපාදේ ඇතුණාට පස්සේ වෛරයක් ඇතුණාට පස්සේ ඒ වෛරය විසින්ම ඒ වෛරය පරිමහ කරගත්තන් ඒ වෛරයෙහි වෛරයට අවශ්‍ය අවශ්‍ය දේ කරගන්න. ඒ අදාළ වස්තුවෙන්ම ඒ වෛරය පරිමහ ගන්න පෙළඹෙනවා. එතකොට දැන් අම්මත් එක්ක කේන්ති ගියාට පස්සේ තාත්තත් එක්ක කේන්ති ගියාට පස්සේ සමහර අයට මොකද වෙන්නේ? ඒ අම්මා ගැන තාත්තා ගැන තියෙන වෛරය පරිමහ ගන්න අම්මට ගහනවා. තාත්තට ගහනවා. ඒ වෛරය අධික නම් ඒ අධික වූ වෛරය පිරිමා ගන්න සමහර අය ගැතර මොනවද වෙන්නේ? පිහි එනවා, පොරව වගේ දේවල් එනවා, කඩු එනවා. ඊට පස්සේ එකකින් ගහලා දානවා. එතකොට මොකද වෙන්නේ? එයා ගොඩ ගන්න බෑ එතකොට. බණින අවස්ථාවක නම් ගොඩ ගන්න පුළුවන් පාට අනේකින් කොහොම හරි. යම් කිසි විදියකට වෙනස්කම් කරන අවස්ථාවේදී ගොඩ ගන්න පුළුවන්. හැබැයි යම් දරුවෙක් යටින් අම්ම ඝාතනය වුණොත් තාත්තා ඝාතනය වුණොත් ඒ ඒ වගේ මිත්‍යා සීලයකට වැටුනොත් මොකද වෙන්නේ? මිත්‍යා කම්මන්තයකට වැටුනොත් මොකද වෙන්නේ? ඒ දරුවා බුදු පියාණන් වහන්සේටවත් ගොඩ ගන්න බෑ අපායට වැටෙනකන්. ඒ දරුවා අපායට වැටෙනකන් බුදුරජාණන් වහන්සේටවත් ගොඩ ගන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අජාසත් රජතුමා තමන්ගේ පියමහා රජතුමා ඝාතනය කරන්න අනුබල දීලා පියමහා රජතුමා ඝාතනය වෙනකොට මේ දරුවට මේ අජාසත් රජතුමාට සිහි උපදිනව කරපු වරද ගැන ඉතින් එතකොට මේ තියෙන දේ වෙලා ඉවරයි. පස්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා බැහැර වෙලා යද්දී එතන ඉන්න ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මායතනයේම මේ බණ අහපු වාසනයේම බණ අහපු වාසනයේම සෝතාපන්න වෙන්න පුළුවන් පුණ්‍ය මහිමයක් තියෙන දරුවෙක් තමයි අජාසත්. තාත්තා මරපු නිසා මෙයා අපායට යන්න ඉන්න කෙනෙක් නිසා මෙයාට දහම්බස පහළ වුණේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුවරයන් වහන්සේලාටත් පින්නත් මේ වරදෙහි යම් සීමාවක් තියෙනවා. ඒ සීමාවට ගියාට පස්සේ උඩ ගන්න බෑ. ඊළඟට අඟුලිමාල කියන ස්වාමින්වහන්සේ අඟුලිමාල විදියට කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ පිහිට වුණා අම්මා ඝාතනය කරන්නට කලින් අම්ම ඝාතනය කරා නම් බුදුන් වහන්සේට අපායට යන එකෙන් බේරගන්න අඟුලිමාලව බැරි වෙනවා. ඉතින් අන්නේ වගේ පින්නත්නේ අපේ ජීවිතවල මේ මාළුවා වැලක් සල්ගස වෙලාගෙන වෙලාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික මේ ගහම විනාශ කරන මට්ටමට යන්න දෙන්නේ නැතුව ඒ ගහේ මාළුවා වැල කපලා අයින් කරනවා වගේ අපේ ජීවිතවල යම් යම් දුස්සීල භාවයන් එකක් හරි ඔක්කොම නෙමෙයි එක එක දුස්සීල කමක් හරි ජීවිතේ වෙලාගෙන දෙන ඕක මාළු ඇවල වගේ තමයි. ඕක ටිකෙන් ටික ඕක වැඩෙනවා. ඕක දැන් පාලනය කරගන්න දුරු කරගන්න මුකුත් ප්‍රතිපත්තියක් පුරන්නේ නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය තුල ඕක තමයි වැඩෙනවා. වැඩිලා වැඩිලා වැඩිලා අර මාළු ඇවල අර සල් ගහ ගිල ගත්තා වගේ ওই ජීවිතේ ඉගිල ගන්නවා. ඉතින් මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරන එහෙම තමන්ගේ ජීවිතේ ඉගිල ගන්න පුළුවන් පළවෙනි කාරණාව තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාත අකුසලයේ කියන එක. එතකොට අර අපාය සංවර්ධනක සූත්‍රයේ තියෙන යම් කිසි කෙනෙක් මේ ප්‍රාණඝාතය කියන එක ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ මේක නිරන්තරයෙන්ම සේවනය කළොත් ඊළඟට භාවිතා කළොත් ඒ කියන්නේ වර්ධනය කළොත් ඊළඟ බහුල කළොත් බුදුනාහස දේශනා කරනවා මරණින්මතු නිරයට යනවා ඊළඟට මොකද වෙන්නේ මනුෂ්‍ය ජීවිතයකට ගියත් මරණින්මතු නිරයට යන්න පුළුවන් പ്രേත ලෝකයට යන්න පුළුවන් දැන් තිරිසන් ලෝකෙට යන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙට ආවත් අල්ප ආයුෂ සහිත කෙනෙක් විදිහට ජීවත් වෙලා ඒ මනුස්සත්වේනොත් ගිලිහිල යනවා කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාතාදී අකුසල් කරාට පස්සේ භව ගාණක් ගිහිල්ලත් ඒකට විපාක හම්බ වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ පංච පාදානස්කන්ධ දුක්ඛය දැනලා මේ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා නම් ඔන පළවෙනි කාරණාව තමයි ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන්න ඕනේ. පින්නතර මතක ඇති අර අපේ බුදු පියාණන් වහන්සේ ගමනක් වඩිනකොට පුංචි දරුවෝ ටිකක් සර්පයෙකුට කරදර කරන දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දරුවොත් එක්ක බොහොම කරුණාවෙන් කතා බහ කරන සිහිපත් කරනවා. ඔබ මේ ජීවත් වෙන කැමතිද? එහෙම භාගතුන් වහන්සේ. ඔබ මේ දරුවන්ගෙන් අහනවා මේ ඔබ කැමතිද කවුරුර අපිට හිරිහැර කරනවට? නෑ භාගතුන් වහන්සේ. එහෙනම් දරුවනේ අර ගැරන්ඩියක් අර සර්පයත් එහෙමමයි. එයත් කැමති තව දවසක් හරි ජීවත් වෙන්න. එයත් කැමති කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැතුව නිදහසේ යන්න. එයාගේ පින්නත් අපේ ළඟට එන මధుරවා කියන්නේ මధుරවාගේ ආයුෂ මම දන්න විදිහට දවස් 7ක් වගේ ඒ දවස් 7ේ සතර කල්පයක් වගේ. ඉතින් මේක හරිය වටිනේ සතාට. එතකොට ඒ සතා කැමති ජීවත් වෙන්න ඒ දවස් ටික. ඒකත් සතා කැමති මధుරවා කියන සතා කැමති කාගෙන්වත් අනවශ්‍ය හුලම්පාරකම් ලැබෙන්නේ නැත්නම් තමයි කැමති. හිරිහැරයක් වෙන්න නැත්නම් කැමති. එතින්නේ සතාට හිරිහැර වෙන්න දෙන්නේ නැතුව ඊළඟට ඒ සතාගේ ජීවිතේ උදුර ගන්න නැතුව ඒ ජීවත් වෙන්න කැමති සතාට ජීවිතය දෙන්න ඕනේ. ඒක අබේ දානයක්. ජීවිත දානයක් දෙන්න ඕන. යම් කිසි කෙනෙක්ගේ ජීවත් වෙන්න කැමති සතාගේ ජීවිතේ උදුරගත්තොත් සතර පායට වැටෙන්න පුළුවන්. ඒක බහුල කළොත් විශේෂයෙන්ම ප්‍රාණඝාත අකුසල ආදිය. ඊළඟට අදත් ආදානය. සොරසිතින් අන්සතු දේවල් ගැනීම. ඒක මිත්‍යා සීලයක්. කියන්නේ මිත්‍යා කම්මන්තයක් ඒක. සොරසිතින් අන්සතු දේවල් ගැනීම. එතකොට සොරසිතින් අන්සතු දේවල් ගන්න අයට අපාය සංවර්ධනයේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ කිසිම භවයක භෝග සම්පත් කියන ඒවා නම් වැඩිකල් තියාගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ විනාශ වෙනවා. ගම් වතුරේ විනාශ වෙනවා සුනාමියකින් විනාශ වෙනවා ගිනි කඳු පිපිරීමකින් විනාශ වෙනවා ඊළඟට නායයන්කින් විනාශ වෙනවා හොර හතුරන් ගැනීමෙන් විනාශ වෙනවා රාජසන්ත කීමෙන් විනාශ වෙනවා මේ වර්තමානයේ මේ ලෝකයේ මොනතරම් අයගේ සැප සම්පත්තේම භෞභෝග සම්පත්තේම ඔය වගේ දේවල් වලට විනාශ වෙනවාද ඉතින් මේ හැම දෙයක්ම දකිද්දී අපි හිතන්න ඕනේ සංසාරේ සොරකම හොර හිතින් කටයුතු කළා එතකොට වර්තමානයේ තුල තමන්ගේ අතින් එහෙම වරදක් එහෙම නැත්නම් එහෙම සොරකමක් වෙනවනම් එහෙම සොරසිතින් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා විශේෂයෙන්ම ඔය කපටිකම කියන එක ජීවිතේ තියෙනවා හරිම භයානකයි. කියන්නේ කපටි මානසිකත්වය තියෙන කෙනා හරිම සූක්ෂම විදිහට හොරකම් කරන්නේ. හරිම සූක්ෂම විදිහට හොරකම් කරන්නේ. ඒ හරිම සූක්ෂම විදියට ඒ කපටිකමත් එක්ක එහෙම යම්කිසි ජීවිතයක් එහෙම පවත්වගෙන යන්න ගියොත් එහෙම යාට හීනේවත් හිතා ගන්න බැරි විදිහේ බොහෝ දුක් විපාක ලැබෙන ජීවිතයකට වැටෙන්න පුළුවන් සොරකම නිසා. ඒ නිසා මේ සොරකමින් ඉවත් වෙන්න ඕනේ. සොරසිතින් ඉවත් වෙන්න ඕනේ. ආංශද දේවල් ගණනේ තමාසද දේවල් දෙන්න සංකල්ප ඇති කරගන්න. එතනයි අපිට හරියන මඟ. ආංශතු දේ ගණ්ඩ නෙවෙයි. තමා සතු දෙය දෙන්නයි මානසිකත්වය හැදෙන්න ඕනේ. ඒ සමහර අයට කියන්නේ හැමතිස්සෙම මොක හරි කඩා වඩා ගන්න තව මනුස්සයෙ ඉන්නේ. ඊයර අන්තතු දෙය ගන්නම හිතාගෙන ඉන්න අය. එහෙම නෙවෙයි. තමා සතු දෙය දෙන්න තමයි කල්පනා කරන්න ඕනේ. එතනයි ගුණය තියෙන්නේ. ඊළඟට මෙතන මිත්‍ය සම්මා කම්මාන්තර ප්‍රතිරුද්ධ මිත්‍යා ඊළඟ කාරණා තමයි කාම මිත්‍යාචාරය. කාමීත්‍යාචාරය මේ කියද්දී ඒකට වයස් සීමාවක් කියන්න බෑ. ඉතින් කාමීත්‍යාචාරයෙන් ජීවිත වළක්ව ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි ගමුකෝ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට හැමතිස්සෙම සිහියක් තියෙන්න ඕනේ. දැන් අපේ ආචාර්යන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා එහෙම අපිට හැමතිස්සෙම කියනවා පින්නත් මේ හිස අත ගන්න කියලා. ඇයි හිස අත ගන්න කියන්නේ? දැන් අපේ හිස අත ගෑනට පස්සේ අපේ සාමාන්‍ය තට්ටි කියලා කියන්නේ සංඥාගේ තට්ටි ස්පර්ශ වෙනවානේ. එතකොට සංඥාවක් එනවා මොකද්ද? මම පැවිද්දෙක් කියලා. එහෙම කියනවා වරින් වර මේ පොඩ්ඩක් හිස අත ගන්න කියනවා. එතකොට සංඥාව උපදිනවා මම පැවිද්දෙක් මම පැවිද්දෙක්. එතකොට මේ අන්න ඒ විදිහට මේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි අපි කවුද කියලා හොඳ සිහියෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට නොගැලපෙන දේවල් අපි ජීවිතේට ලං කරගන්න හොඳ නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලාට එහෙම ස්ත්‍රී අසුරු කියන එක ඔය මේ මෛත්‍රී ධර්මයේම කිසිසේත්ම නොවිය යුතුයි. එතකොට ගිහි ජීවිතයක් ගත කරද්දී දැන් විවාහ වෙලා නම් ඉන්නේ ඒ සාම්පුරුෂයා හැමතිස්සෙම මේ නෝන දකිද්දිම හිතනවා මම බැඳපු කෙනෙක්. බැඳපු කෙනෙක්. විවාහ වෙච්ච කෙනෙක්. ඒ භාර්යාව හැමතිස්සෙම හිතනවනේ සාමියා දකිද්දි මම මේ විවාහ වෙච්ච කෙනෙක්. දරුවෝ ඉන්නවනම් දරුවෝ දකින හැම වෙලේකම සිල්පද්දව ගන්න ඕන මං අම්ම කෙනෙක්. මං තාත්තා කෙනෙක්. මං අම්ම කෙනෙක් නම් දැන් පිට මිනිස්සු ගැන හිතන්න බෑ මට. මං තාත්තා කෙනෙක් නම් දැන් පිට භාර්යාවරු පිට ස්ත්‍රීන් ගැනම හිතන්න බෑ. දැන් අපි අපේ ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාගේ හිස අත ගහලා ඒත් ස්පර්ශ කළා ඒ හිස ස්පර්ශ කළා තමන් වහන්සේ භික්ෂුවක් කියලා සිහි උපදවාගෙන ඒ ඒ තුල වාසය කරන්නේ යම්සේ ඒ වගේ අම්මල හැමතිස්සෙම හිතන්න ඕන මං අම්ම කෙනෙක් කාන්තාවක් විවාහ වෙච්ච. අර දරුවෝ ඉන්න මට සාමියෙක් ඉන්නවා. එතකොට ඒ රාමුව පනින්න හොඳ නැහැ. ඒ රාමුව පැනියොතන කාමිත්‍යාචාරාදී කියලා කියන්නේ. ඒ රාමුවට පණින්න හේතු වෙන දේවල් ජීවිතේ හදාගන්නත් එපා. සමහර මිත්‍රත්වයන් නැති වුණාට පස්සේ මිත්‍රත්වයන් කෙලවර වෙන්නේ කාමිත්‍යාචාරය. එන වර්තමාන මේ ලෝකයේ තුල ගත්තට පස්සේ පින්වත්නි මේ ඒ කියන්නේ ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් අම්මලා හරි මඩුයි මේ ලෝකේ. තාත්තලා හරි මඩුයි. ගොඩක් ඉන්නවා. නමුත් සාපේක්ෂව බැලුවොත් එහෙම එහෙම ආපස්සට හැරිලා බලන පස්සේ ගොඩක් දෙමාපියන්ට සතුටු වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ යම් අඩුපාඩු වෙලා තියෙනවා. ඉතින් අපි පින්නතු කවදාවත් එහෙම වෙන්න එපා. ඒක මේ නැවත නැවත සිහිපත් කරන්නේ يعني මේ මේ ලෝකේ අපි කලින් දේශනාවකත් සිහිපත් කළා මේක යන්නෙම නරකටට. ජීවිතේ භ්‍රමචර්යාවට නෙවෙයි මේ ලෝකේ හැඩගැහෙන්නේ කාමිත්‍යාචාරයට. ඒවටයි පරිසරය හැදෙන්නේ. හේතු ආදී සැකසෙන්නේ. ඒ වගේ දැන් දැන් සාමාන්‍ය කියනවනේ මේ තෙත පොලවක් තියෙනවා නම් තෙත පසක් තියෙනවා නම් වැස්සක් ලැබෙනවා නම් ඒක වී වපුරන්න හොඳ පරිසරයන්නේ. කියන්නේ වී වපුරන්නට හොඳ පරිසරය හැදෙනනේ. අන්න ඒ වගේ මේ වර්තමාන ලෝකයේ තුල කාමීත්‍යාචාරයේ පරිසරය හැදලා තියෙනවා. ඒවට විවිධ මාධ්‍ය තියෙනවා පහසුවෙන් රින් ගන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඒ මිත්‍යා කර්මාන්තය තුළ මොකද වෙන්නේ? සල් ගහ වෙලාගත්ත මාළුව වෙල වගේ තමන්ගේ ජීවිතේ මොකද වෙන්නේ? දවසෙන් දවස දවසෙන් දවස දවසෙන් දවස විනාශ වෙනවා. විනාශ වෙනව දැන දැනක් මොකද කරන්නේ? ඒ සම්බන්ධය පවත්වාගෙන යනවා. විනාශ වෙන බව දැන දැනත් ඒක නපුරක් කියලා දැන දැනත් සමහර අය මොකද කරන්නේ? ඒ සම්බන්ධය පවත්වාගෙන යනවා. ඇයි ඒ ඒ සම්බන්ධය තුළ Tamanට යම් සතුටක් තියෙන නිසා ආශාදයක් තියෙන නිසා නමුත් ඒකට Tamanට සසර ජීවිතේදී හෝ මේ ජීවිතේදී පුදුමාකාර නිന്ദා අපහාස කෙනෙහිලිකම් ඒ වායේ පින්නත් ඔක සැරයක් ජීවිතේ වරද්දගත්තොත් මේක භාර්යාවට හරි සාමියාට හරි දැනගන්න ලැබුණොත් අවුරුදු 5ක් ගියත් මතක් කරන 10ක් ගියත් මතක් කරන 20ක් ගියත් මතක් කරන අවුරුදු 50ක් ගියත් මතක් කරනවා ඔහේ එහෙම එහෙම බොහොම නරක විදිහට කියන්නේ පින්නාත්. ඔහේ කරපුවා ඉතින් මම දන්නවනේ. එක සැරේ කාමයේ වරදව හැසිරලා අහුනේ. අවුරුදු 50ක් ගිහිලත් ඒක මතක් කරනවා. ඉතින් මේ ඒ නිසා පින්නදී භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසිකයෙක් වේවා උපාසිකාවක් වේවා ඔය මේ අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්න නැතුව ජීවිත අරගෙන යන්න ඕනේ. නැත්නම් ජීවිත විනාශ වෙනවා. ඒ සම්මා කම්මන්තේ මිත්‍යා කම්මන්තේන වැළකීලා සම්මා කම්මන්තේ පිළිදනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමෙන් වළකිනවා, කාමීත්‍යාකාරයෙන් වළකිනවා. ඊළඟට දෙවෙනි කාරණා තමයි සම්මා වාචාව කියලා කියන්නේ. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන සම්මා වාචාව තුල විස්තර වෙන්නේ සත්‍යවාදී වීම. මුසාවසින් වැළකීලා සත්‍යවාදී වෙන ශක්තියක් වෙන්න ඕනේ. ඊළඟට පරුස වචනයෙන් බැහැර වෙලා යහපත් වචන සෞම්‍ය වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊයන් ඊළඟට සමගියයි බෙදෙන කේලමින් බැහැර වෙලා අසමගියත් සමගියක් වෙන අර්ථවත් වචන යහපත් වචන එහෙම නැත්නම් මේ හොඳ දේවල් කතා කරන්න ඕනේ. ඊළඟට සම්පප්පලාප වලින් වැළකීලා ඔය ධම්මවාදී විනයවාදී වගේ එහෙම යහපත් දේවල් කතා බහ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට අන්නේ කාරණා හතර තමන්ගේ ජීවිතය තුළ තියෙද කියලා කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න මගේ ජීවිතේ මං සත්‍යවාදීවද කටයුතු කරන්නේ. මං කාටද බොරු කියලාද මේ කාලේ? කල්පනා කරන්න ඕන. මම මේ කාලේ කාට හරි පරසවචනෙන් බැන්නද? කාට හරි පරුසවසනෙන් බැන්න. දැන් සමහර අය ඉන්නවා වචනෙන් බලින්නේ නැහැ හිතින් පරුසවසනෙන් බයිනවා. මේ මිනිස්සු ආදී වශයෙන් මේ අපි හිතින් විවිධ විදිහට පරුසවසනෙන් බයිනවා. ඒක තමයි දවසක කුකුරල වචනෙන් පිට වෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. අතුලාන්තයේ කැකෑරෙන වෛරය තමයි පරුස වචන විදිහට සමාජගත වෙන්නේ. එතකොට ඒ தත්ත්වයන් දුරු කර ගන්න ඕනේ. ඊළඟට සමගියයේ බෙදෙන වචන කතා කිරීම. ඊළඟට සම්පප්පලාපලෙන් වැළකීම. ඉතින් ඔන්න ඔය කාරණා හතරට කියන සම්මා කම්මන්තය කියලා. එතකොට මුසාබස කියන මිත්‍යා සම්මා වාචා කියලා. එතන මුසාබස කියන මිත්‍යා වචනයෙන්, කේලම කියන මිත්‍යා වචනයෙන්, ඊළඟට පරස වචන කියන මිත්‍යා වචනයෙන් සහ සම්පප්පලාප කියන මිත්‍යා වචනයෙන් ඉවත් වුණු සම්මා වාචාව තුළ පිහිටපු ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධ දුකෙන් බේරෙන්න නම්. ඒකත් බලන්න පුළුවන් පංච උපාදානස්කන්ධ දුකෙන් ගැලවෙන්න නම් හොඳ වචන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. හොඳ වචන කතා කරන්නේ නැත්නම් ගැලවෙන්න බෑ. පංච උපාදානස්කන්ධ දුකෙන් ගැලවෙන්න ඕන නම් ප්‍රාණඝාත ආදී අකුසල් කරන ඒවා නිවත් වෙන්න ඕනේ. ප්‍රාණඝාත ආදී අකුසල් කරන ඔබට පංච උපාදානස්කන්ධ ධර්මයෙන් ගැලවෙන්න බෑ. ඊළඟට නිත්‍ය ආජීවයෙන් ජීවිතය අරගෙන යනවා නම් පංච උපාදානස්කන්ධ දුකෙන් ගැලවෙන්න බෑ. සම්මා ජීවිතය තුළ වාසය කරනවා නම් මෙයාට පුළුවන් පංච උපාදානස්කන්ධ ධර්ම දුක්ඛයෙන් නිදහස් වෙන්න. එතකොට ඔන්න ඔය කාරණා තුන තමයි සීලස්කන්ධයට ආරෂ්ඨායක මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එතකොට දැන් සම්මා දිට්ඨිය ගැන කතා කළා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ගැන කතා කළා, සම්මා සතිය ගැන කතා කළා, ඊළඟට සම්මා සංකප්පය ගැන කතා කළා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ සම්මා වායාමය සහ සම්මා සමාධිය. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අද මෙතකින් මේ ආරස්ථාන මාර්ගය ගැන සාකච්ඡා කිරීම අවසන් කරන්න අලුත් මාතෘකාවකට ඊළඟ දවසේ යොමු වෙන්න පුළුවන් නිසා එතකොට සම්මා වායාමය කියන්නේ ওই සම්මා දිට්ඨිය උපදවා ගැනීමට අවශ්‍ය වීර්ය වර්ධනය කිරීම. සම්මා සංකප්පේ සඳහා අවශ්‍ය බීජ වර්ධනය කිරීම. ඊළඟ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි කියන මේ ඕන මංගියක් ජීවිතයක වර්ධනය වෙන්න නම් වීර තියෙන්න ඕන. උපං කුසල් වැඩි දියුණු කරමින් නෝපං කුසල් වර්ධනය කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් යම් කෙනෙකුගේ ජීවිතයේ යහපත් වචන කතා කරනවා. එතකොට එයා ඒ කුසලයේ වර්ධනය කරන්න ඕනේ. නූපං කුසල් වර්ධනය කරන්න ඕනේ. ඊළඟට කෙනෙකුගේ ජීවිතයේ යහපත් කර්මාන්ත නැත්නම් ඒක ඒ කුසලයේ උපදවා ගන්න ඕන. ඒතකොට උපන්නා වූ කුසල් වර්ධනය කිරීමත් නූපන්නා වූ කුසල් උපදවා ගැනීමත්. ඊළඟට කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් අපි හිතමු මිත්‍යා ආජීවයක් අන්න ඒ උපන්න කුසලයේ දුරු කරන්න ඕනේ. ඊළඟට අනාගතයේ උපදින්නට තියෙන යම් යම් අකුසල් තියෙනවා නම් අන්න ඒක දුරු කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේ සම්මා වායාමය ආරෂ්ඨාංග මාර්ගයේම පැවැත්මට උපකාර වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණා ටිකේ පිහිටද්දී සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ඔන්න ඔය අංග ටිකේ යම් කිසි කෙනෙක් නිරත වෙන නිරත වෙන මොකද වෙන්නේ? එයාගේ සම්මා සමාධිය ටිකෙන් ටික ටිකෙන් ටික සකස් වෙන පටන් ගන්නවා. ඔය අංග හත යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් පින්නත් එයාගේ හිත සංසුන් හිතක්. මොකද එයාගේ හිත නොසන්සුන් කරන සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා ඉන්නේ. එයාගේ හිත නොසන්සුන් කරන මිත්‍යා සංකප්පයෙන් බැහැර වෙලා තියෙන්නේ. දැන් කෙනෙකුගේ හිත නොසන්සුන් කරන මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා කෙනෙකුගේ හිත නොසන්සුන් කරන මිත්‍යා සංකප්පයෙන් බැහැර වෙලා කෙනෙකුගේ හිත නොසන්සුන් කරන මිත්‍යා වචනයෙන් බැහැර වෙලා කෙනෙකුගේ හිත නොසන්සුන් කරන මිත්‍යා කම්මන්තයෙන් බැහැර වෙලා හොඳට බලන්න පින්නත් මේ මිත්‍යා කියන ඒ ගොඩ ඉවත් වෙන්න ඉවත් වෙන්න සම්මා කියන ඒ ගොඩ සකස් වෙන සකස් වෙන්න එපමණට එයාගේ හිතේ සංසුන්භාවය රඳාපවතිනවා. එතකොට අපේ ජීවිතවල සංසුන්භාවයක් නැහැ කියන්නේ හිතන සංසුන් වෙලා තියෙනවා කියන්නේ පින්නත් නේ මොකද වෙන්නේ? එහෙනම් ඔය අංගවල අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය අංග හතත් එක්ක ඒ සංසුන් භාවය රැකගෙන ඉස්සරහට යද්දී තමයි කෙනෙකුගේ ජීවිතේ ප්‍රථම ධානයේ කියන ඒ උත්තරී මනුෂ්‍ය ධර්මය සකස් වෙන්නේ. ඒ ප්‍රථම ධානයේ කියන උත්තරී මනුෂ්‍ය ධර්මය දේශනාවේ විග්‍රහ වෙන්නේ සියලුම කාමයන්ගෙන් තොර වුණු සියලුම අකුසලයන්ගෙන් තොර වුණු එහෙමනේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක පුදුමාකාර විදිහට කර්ජකය සහ නාමකය කියන එක ප්‍රීතියනුත් සැපයනුත් පිරිත්‍රිණ අවස්ථාවක් විදිහට තමයි ප්‍රථම ධානය විග්‍රහ කරලා තියෙන්නේ. ප්‍රථම ධානය කියලා කියන්නේ ඒ වගේ අර නාමකයයි කර්ජකයයි කියන සාමාන්‍යයෙන් පින්නත් අපි කියන්නේ මේ වාහන තියනවානේ මේ වාහන කියන ඒවා මේ එක දිගටම ඒ වාහන වලින් අපි වැඩ ගන්නෑ. වරින් වර සර්විස් කරනවා. ඒ වරින් වර සර්විස් කිරීම තුළ ඒ වාහනයට හොඳ පැවැත්මක් තියෙන යහපත් පැවැත්මක්. ඒ වාහනේ සර්විස් කරන එක සිදු කරන්නේ නැත්නම් ඒ වාහනේ මොකද වෙන්නේ? එන්න එන්න එන්න ජරා ජීවන භාවයට පත් වෙනවා. ඒ වගේ මේ අපේ නාමකයයි කර්දකයයි කියන්නේ හරියට වැඩ කරන ධර්ම දෙකක් නේ. ප්‍රවාහනයක් වගේ තමයි මේ දෙකත් දැන් හිතගත්තම හැමතිස්සෙම කල්පනාව කල්පනාව කල්පනාව කල්පනාව හරීම තොරතෝංචියක් නැති කියවිලි සහිත කල්පනාමය හිතේ. හරියට වැඩ. කයත් එහෙම උදේ නැගිට වෙලේ ඉඳලා පිනතුන් දන්නවා වැඩ වැඩ වැඩ වැඩ. එතකොට මේ නාමකයටයි මේ කර්ජකයටයි ඒ කියන්නේ දෙන සර්විස් එකක් වගේ තමයි ප්‍රථම ධානයක් කියන්නේ. ප්‍රථම ධානය දුන්නට පස්සේ අර හිතට තියෙන කරදරකාරී ස්වභාවය සම්පූර්ණයෙන්ම පහළ යනවා. ඒ හිත ප්‍රථම ධානය තුළ හරීම සුවදායි මට්ටමකින් ඉතාම ප්‍රීති සුඛ සහිත කියන්නේ හිත හොදලා දැම්මා වගේ. සර්විස් එකකද කරන්නේ එහෙම සෝදලා හි පිරිසිදු කරලා ගන්න එකනේ. අන්න ඒ වගේ මේ ඒ ප්‍රථම ධානයටපත් වුණාට පස්සේ හිත හරීම හොදලා දැම්මා වගේ අකුසල් ටික හොදලා දැම්මා වගේ කාමයන් හොදලා දාලා වගේ හරිම පිරිසුදු මානසික මට්ටමකට එනවා. ඒක හිතට හරීම සැපයක් ප්‍රීතියක් උපද්දවන්න හේතුවක්. ඊළඟට ශරීරය ගත්තත් එහෙමයි ශරීරයටත් ඒ නාම ධර්මයේ තුල ඇතිවෙන ප්‍රීතිය සැපේ කියන එක බලපාලා මුළු ශරීරයම ප්‍රීතියෙන් සුඛයෙන් පිරිඩිතරල යනවා. එතකොට අන්න ඒ වගේ මානසික මට්ටම් වලට පත් වීම එකාතිකෙන් පින්නන්ති අපේ නිරෝගීභාවයටත් ලොකු උපකාරක ධර්මයක්. ඔය නගරූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත්නි ශ්‍රාවකයා සතර ආහාර සම්පාදනය කරගත යුතුයි කියලා. ඒ කියන්නේ යම්කිසි නගරයකට ඒ නගරය පවත්වාගෙන යනකොට පිටස්තර යම් යම් සතුරු හමුදා වලින් කරදර වෙනකොට ඒ පිටස්තර සතුරු හමුදාවන් නැවිල්ලා මේ නගරෙම වට කරගත්ත වෙලාවක මේ ඇතුළින් ණයට අසරණ වෙන්න නොවන විදියට විවිධ ආහාර වර්ග ගබඩා කරගෙන තියෙන්න ඕනේ. නගරයක් යම්කිසි සතුරු හමුදාවක් විසින් නැවිල්ලා වට කරගත්තට පස්සේ ඒ ඒ ඒ නගර ආරක්ෂක වළල්ල ඇතුලේ මේ තියෙන නගරයට ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර ගබඩා කරලා තියෙන්න ඕන. අන්න ඒ වගේ බුදුන් වහන්සේ දේශනා කරන මේ අපේ මේ ජීවිතේටත් එහෙම විශාල සතුටක් වෙනවා. දැන් මේ වර්තමාන කාලයේ මේ අපි අත්දකින කොරෝනා වෛරස් එක කියන ඒ වගේ ලොකු අපට ආපු බලපෑමක්. අන්න ඒ කාලය තුල අපිට තියෙන ඕන සතර ආහාර මොනවද? ශ්‍රාවකයන්ට ප්‍රථම ධානය, දෙතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය. දැන් අර සතුරු හැමදාම ඇවිල්ලා නගරය වට කරගත්තට පස්සේ අර ඇතුළින් නෑට ලොකු ප්‍රශ්නයක් නෑ. ඇයි? ඇතුලේ ආහාර තියෙනවනේ. ඒ ආහාර අනුභව කිරීම තුළ එයාලා දුකටපත් වෙන්න තියුණා. ඒ වගේ යම් කිසි කෙනෙකුට භයානක රෝග ව්‍යසනයක් ආවට පස්සේ එයා ප්‍රථම ධානය මොකද කරන්නේ? එයා ප්‍රථම ධානය ආහාරයක් කොට ඒ කියන්නේ ප්‍රථම ධානයට සමවැදීව වාසය කරනවා. එතකොට කායික පීඩාව කායික අපහසුතා අපහසුතාවයන් බහැර වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ උනත් එහෙමයි බුදු පියාණන් වහන්සේට වරින් වර ලේ අතිසාරය කියන්නේ ලෝහිත පක්ඛන්තිකා කියන රෝගය හටගත්ත ඒ හැම වෙලේම දුන්වහන්සේ මොකද කරන්නේ ධාන වල සමය දෙනවා ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ අනිකුත් ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සතර ආහාර ධාන හතර උපදවා ගන්න ධාන හතර උපදවා ගත්තාම මොකද කරන්නේ තමන්ට අධික කායික ආබාධෙද්දී කායික පීඩාවෙද්දී තමන් අර පුරුදු කරපු ධානමය කුසලයේ තුලට රිංග ගන්නවා ඒකට තින්ගගත්තා මොකද වෙන්නේ? මෙයාට කිසියම්ම හානියක් නැහැ. හරියට අපි හිතුව යම් කිසි සර්පයෙක් නිදහසේ ඇවිද ඇවිදිද්දී මේ සර්පයාව ගොදුරු කරගන්න උකුස්සෙක්කට රාජාලී කරේ ඈතින් පියාඹගෙන යනවා දකින්නවා. මේ සතා මොකද කරන්නේ? දුවල දුවල ගිල ගුලට රිංග ගන්නවා. ඒ ගුලට රිංග ගත්තට පස්සේ රාජාලියට කුසල මුහුත් කරන්න බෑ. අන්‍යයන්ගේ තමයි මෙවැනි භයානක කාලයක මේ කායික රෝග නැත්නම් මේ වෛරසය තුලින් යම් කිසි කෙනෙකුට අධික පීඩාවක් ඇති වෙද්දී ඒ අධික පීඩාව ඇති වෙද්දී මෙයාට ප්‍රථම ධානයේ තුරට රිංග ගන්න පුළුවන් නම් හරියට උකුස්සාගෙන් ගැලවෙන්න සර්පයා ගුලට රිංග ගත්තා වගේ. ගුලට රිංග ගත්තා වගේ යාට ඒ ධානයේ තුල වාසය කිරීම තුල අර කායික පීඩාව මගහැර ගන්න පුළුවන්. වෙනත් ඉතින් අපි එතකොට තේරුම් ගන්න අපේ ජීවිතේ අපි කොච්චර සැලසුමක් තියෙන්න ඕනද? මේ ජීවිතේ මොන තරම් සැලසුමක් තියෙන්න ඕනද? ඒ කියන්නේ මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ලෝක සත්‍යෝ අනාගත විපත් ගැන නොහිත අනාගත විපත් ගැන නොහිත මේ ලෝක සත්‍යෝ වස්සාන කාලේ මොකද අපි කරන්නේ? ඒ කියන්නේ වැසි කාලේට මොනවද අපි කරන්නේ? සීත උෂ්ණ තියෙන කාලවලට අපි මොකද කරන්නේ? අන්න ඒගොල්ලෝ මේ ලෝක සත්‍යෝ ජීවත් වෙන්නේ. අනාගතේ මහා අනතුරු වෙනවා ඒව ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ දැන් දැන් සමහර අය හිතන්නේ සම්පින්නත් මේ මේ අපි ඊළඟ අවුරුද්දේ මේ ඕස්ට්‍රේලියාවේ මාසෙකට අපි ඊළඟ අවුරුද්දේ මේ අම්බුලාව බලන්න යනවා. එහෙම තියෙන්නේ. අපි ඊළඟ අවුරුද්දේ මේ හුම්මානේ බලන්න යනවා. අන්න එහෙම මේ අනාගත සැලසුම් හදනවා. අපි ලාබන අවුරුද්දේ පුතාගේ පන්දරේ හොඳට ගමු. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාගතයේ වැසි කාලේ මෙහෙම කරමු, සීත කාලේ මෙහෙම කරමු, උෂ්ණ කාලේ මෙහෙම කරමු කියලා සැලසුම් හදනවා. නමුත් ජීවිතේට මහ විපත් වෙනවා ඒ වෙන කිසිම අවධානමක් නැහැ. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් දැන් මරණය කියන එකක් ජීවිතේට එනවනේ ඒ වෙන කිසිම හැඟීමක් නැහැ. අරවට සැලසුම් හදා දින්නවා. එතකොට මේ විපත්තා කල්ලි මෙයාලට මොකද වෙන්නේ? මෙයාලට දිශාව අමතක වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ අනාගත වියතනයන් ගැන හිතලා ප්‍රථම ධානා ආදී මේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග හත පුරුදු කරලා ඒ ඒවා උපකාරයෙන් ආධාරයෙන් ප්‍රථම ධානී ධානාදී தත්ත්වයකටපත් වුණාට පස්සේ එයා ඒ අනාගතේන විපතකට වේල පහින්ම පිළිසරණ සකස් කරගත්ත කෙනෙක් බවටපත් වෙනවා. එතකොට කායික රෝගාවත් රෝගියක් ඇති වෙන අවස්ථාව විතරනේ මරණාසන්න මොහොතේ මෙයා ඒ ධානයට සම්බන්ධ එතකොට මරණාසන්න මොහොතේ ධානයට සම්බන්ධුනොත් ඒක ගරුක කර්මයක් වෙලා එයා මරණයෙන් මසුතු උතුම් බ්‍රහ්මතලයක උප්පත්ති ලැබනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ අපි කතා කළ විදිහට වරින් වර මේක සමන්ත පාසාදික චරිතයක් උපදවන්නට. මේ අංග තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ ජීවිතේ එයා අනිත්‍යයට හරියම ප්‍රසාදජනක කෙනෙක්. පෞල් ජීවිතයක් ගත කරද්දී සම්මා වාචා තියෙනවනම් සම්මා කම්මන්ත තියෙනවනම් සම්මා ආජීව තියෙනවනම් සම්මා සංකප්ප තියෙනවනම් සම්මා දිට්ඨිය තියෙනවනම් ඉතින් ඒ ඒ එයා අනිත්‍යයට හරියම ප්‍රසන්න ජීවිතයක්. අපිට වෙලා තියෙන්නේ අපි අපි අපි ඒකත් හිතර ගන්න ඕන අපි අනුන්ට ප්‍රසන්න වෙන විදිහට ජීවත් වෙන්නේ නැතුව අනුන්ගේ ප්‍රසාදය බලාපොරොත්තු වෙනවා. අපි අනුන්ට වටිනාකම් ලැබෙන විදිහට ජීවත් වෙන්නේ නමුත් බලාපොරොත්තු වෙන වටිනාකම්. අපි අනුන්ගෙන් ගෞරවය බලාපොරොත්තු නමුත් ගෞරවය ලැබෙන විදිහට නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ඉතින් දෙන්න බැරි ගෞරවයක් අපිට කොහොමද දෙන්නේ? දෙන්න බැරි වටිනාකමක් අපිට කොහොමද දෙන්නේ? තියෙන්න පායි දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක ගොඩාක් හිතන්නේ සමහර අය පින්නත් නේ. අන්න අය මට ආදරේ නැහැ කියලා. ඉතින් ආදරේ ලැබෙන්න ඊට සුදුසු ජීවිතයක් උතන ගොඩ දෙදලා තියෙන්න ඕන. පරුස වචන කියමින්, ඇලුම් පද කියමින්, බොරු කියමින්, රණ්ඩු අල්ලමින් ජීවත් වෙනකොට ඉතින් කොහොමද ආදරයක් උපදින්නේ? හැබැයි සම්මා වාචා තියෙනවා නම් සම්මා කම්මන්ත නම් සම්මා ජීවිතන අන්න ළඟමින් නැයක දයාව කරුණාව සෙනෙහස ලැබෙනවා. ඒ නිසා අපි තවත් කෙනෙකුට චෝදනා කරන්න කලින් අපි එබිල බලන්න ඕනේ අපි මේ චෝදනාවට බඳුන් කරන දේ මා තුළ තියෙනවද මා තුළ මේක නැතුවද මම මෙයාලගෙන් මේව බලාපොරොත්තු වෙන්නේ ඉතින් ආරෂ්ඨාංග මාර්ගය තුල යම් කිසි කෙනෙක් ඉක්මුණොත් එයාට අන් අයගෙන් ගෞරවය ආදරය වටිනාකම විතරන්නේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා ආරක්ෂාව ලැබෙන්න හේතු වෙන ගුණවන්ත ජීවිතයක් සකස් වෙනවා. ඉතින් ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳ මෙතකින් අවසන් කරනවා. ඉතින් දේශනා හතරක් මේ පිළිබඳව අපි සාකච්ඡාවට ගත්තා. හැමදෙනාම මේ ආරෂ්ඨාංග මාර්ගය තුළ හික්මෙන්න, නැවත නැවත හික්මෙන්න, ආරෂ්ඨාංග මාර්ගය ගැන හොයලා බලන්න විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධ ධර්මයේ දුක්ඛයෙන් නිදහස් වෙන්නටම හැම මොහොතකම මේ ආරෂ්ඨාංග මාර්ගය වඩන්න කියලා සිහිපත් කරනවා. ඉතින් ගාල කරාපටියෙහි එම්.එස්. කන්නංගර දියණිය ඇතුලේ දායකත්වයෙන් දෙන පින්තුන් හැමදෙනාටත් ලෝකයේ මේ බණ අහපු පින්තුන් හැමදෙනාටත් මේ භයානක ව්‍යසනකාරී අවස්ථාවේදී දැන් ඒ ඒ ව්‍යසනයේ කිසියම් දුකක් කරදරයක් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිත ප්‍රතිපත්තිකාමීව තව තවත් ආරෂ්ඨාංග මාර්ගය තුළම ඉදිරියට අරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා මේ උතුම් බුද්ධ ශාසනය තුළදී උතුම් නිවනින්ම නිවි සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි